තවත් പ്രേත කොට්ටාසයක් ගැන සඳහන් කරනවා අනුන් දෙන දෙයින් ජීවත් වෙන අය. අනුන්ගෙන් යමක් ලැබුණොත් ඒකෙන් ජීවත් වෙනවා. අර වගේම දුක් සහිතයි. හැබැයි අනුන් දුන්නොත් මිසක් නුදුන්නොත් නුදුන්නොත් ඒත් නෑ. කවුද ඒගොල්ලෝ? ආන් ඒගොල්ලන්ට තමයි කියන්නේ පරදත්තු උපජීවික කියලා. දැන් මේ නම නම් හොඳට අහලා පුරුදු ඇති. ඇයි මේ නම අපිට අහලා හොඳට පුරුදු? මිය ගියාට පස්සේ අපෙන් පින් ලැබෙනවා නම් ලැබෙන්නේ මේ මේ පරදත්තූප ජීවික කියන අයට විතරයි. අපේ පිටකේ තියෙනවා ජානුස්සෝනි කියලා සූත්‍රයක්. ජානුස්සෝනි බ්‍රාහමණයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මිය ගිය අයට පින් දුන්නහම ඒ අයට ඇත්තටම ලැබෙනවද කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ බ්‍රාහමණය ස්ථානයේදී ලැබෙනවා අස්ථානයේදී නොලැබෙනවා කියලා. මොකද්ද මේ පින් ලැබෙන ස්ථානය? ඒ ස්ථානය තමයි මේ මේ පරදත්තූප ජීවී කියන ස්ථානය. එතකොට මිය ගියාට පස්සේ අනුන් දෙන පින් ලබලා සුවපත් වෙන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණාව මොනතරම් දුර්ලභ වෙන්න පුළුවන්ද? ඒක පරම දුර්ලභ සිද්ධියක්. අපිට හරියටම කියන්න පුළුවන් ද මෙච්චර പ്രേත ලෝක තියෙනකොට අපි පරදත්ත උපජීවික වෙලාම උපදී කියලා. අනුන්ගෙන් පිනෙන් යැපෙන්න පුළුවන් බව ඇත්ත. ඒ වුණාට අර ප්‍රේතයෝ වාගේම පරම දුක්ඛන්දරාවක් භුක්ති විඳින භුක්ති විඳින පිරිසක් නේ. දුන්නොත් හොඳයි. නුදුන්නොත් එකපාරක් දුන්නාම ගොඩ වෙන්න පුළුවන්කම තිබුණොත් හොඳයි. බැරි වුණොත් තව කී කාලයක් ඉන්න වෙයිද? මෙන්න මේක නිසා තමයි අපි පින්කම් කරනකොටත් පින්නතුනේ හරියටම නිවැරදිව කරන්න ඕනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නත් ඉස්සරලා කෙනෙක් මිය පරලෝ ගියහම දවස් 7ක් ඉක්ම යෑමෙන් දෙන දානයක් එදා ඉඳලම තිබුණා. හැබැයි භාග්‍යතුන් වහන්සේ ලෝකෙ පහළ වුණාට පස්සේ ওই පින්කම මනාව අර්ථවත් කෙරුවා. නිවැරදි කෙරුවා. සම්මා දිට්ඨිය එකතු කළා එකට. භාග්‍යතුන් වහන්සේ මේක නිවැරදි කළාට පස්සේ කොහොමද මේක නිවැරදිම වෙන්නේ? කෙනෙක් මරණයටපත් වෙලා දවස් 7ක් ඉක්ම ගියාට පස්සේ පින්කම කරන එක. ඒකටයි හත් දවසේ පින්කම කියලා කියන්නේ. හැබැයි අද ත්‍රිපිටකයෙන් හුඟක් බැහැර වෙන නිසා ඒ පින්කම නිවැරදි විදිහට කෙරෙන බව දකිනවා හුඟක් හුඟක් අඩුයි. සාමාන්‍ය ලෝකයේ පුරුදු වෙලා ඉන්නේ දවස් 6ක් ඉක්ම ගිය දවසට බණක් කියලා ඊළඟ දවසට දානෙ දෙන්නේ. හත් වෙනි දවසේ බණ කියලා කැමතිනම් කැමති වෙලාවක දානයක් දෙන්න නැත්නම් 8 වෙනි දවසේ දානයක් දෙන්න කියහම මිනිස්සු හරියට අකමැති ඒකට. මේ මිනිස්සු ගාව මුල් බැහැලා තියෙන්නේ දැන් මිත්‍යා දෘෂ්ටිය. වැරදි ක්‍රමය. ඒ නිසා 6 වෙනි දවසේ ඉක්මවන්න අකමැතියි. සමහර අය ස්වාමින් වහන්සේලා කිව්වත් අහන්නේ නැහැ. උන්වහන්සේලා ඒ කරුණ කියන්නේ ත්‍රිපිටකයෙන්ම හොයාගෙන භාග්‍යතුන් වහන්සේගෙන්ම අහගෙන භාග්‍යතුන් වහන්සේගේ වචනේම දැනගෙන. නමුත් ත්‍රිපිටකයවත් දැකලා නැති සමහර අය ඒත් නොඑක් කරුණු කී කී සමහරලාට සංඝයාට චෝදනා කර කර මේ තමන්ගේ හිතුව මතයටම කරනවා. කමක් නැහැ. නමුත් ඇයි භාග්‍යතුන් වහන්සේ මේ හත් දවස ඉක්මෝල ධර්ම දේශනා කරන්න කිව්වේ? අපි අතර ඉඳලා මරණයටපත් වෙන සමහර අය දවස් 7ක් යනකම් පින් ගන්න බැරි තැන්වල උපදිනවා. ඒ දවස් 7 ඉක්ම ගිහිල්ලා මේ මේ පරදත්වූප ජීවික වාගේ තැන් වලට ඇවිල්ලා ඉපදෙන්න පුළුවන්. එහෙම වුණොත් තමයි ආයෙ පින් ලැබෙන්නේ. එතකොට දවස් 7ක් යනකම් පින් ගන්න බැරි තැනක ඉඳලා ඊළඟට පින් ගන්න එනකොට අපි පින්කම කරලා ඉවර වෙලා තිබුණොත් එයාට මේ പ്രേත ලෝකෙට වෙලා අපි තුන් මාසයක් පින්කම කරනකම් දුක් විඳින්න වෙනවා. අතිශයම දුක් තියෙන പ്രേත ලෝකමේ. එහෙම නැත්නම් මාසයක් ඉක්ම ගිහිල්ලා දානයක් දෙනකම් දුක් විඳින්න වෙනවා. අපි තමයි ප්‍රඥාවෙන් කල්පනා කරන්න ඕනේ මේ දානේ දෙන්න හදන්නේ ඥාතියා වෙනුවෙන් එහෙනම් හරියටම පින් ලැබෙන ක්‍රමයට මේක දෙන්න ඕනේ. අපේ කෙනෙක් ගිනි අඟුරු වලේ වැටිලා. අපි එහෙම කියමු. ඉතින් වැටිච්ච ගමන්ම බේර ගන්නවද? එහෙම නැත්නම් වැටිලා මාසයක් විතර පිච්චෙනකන් ඉඳලා බේර ගන්නවද? නැත්නම් තුන් මාසයක්ම අඟුරු ගොඩේ ඉන්න ඇරලා බේර ගන්නවද කියන තීරණේ අපි ගාව තියෙන්නේ. ඊට අනුව තමයි එයාට සුවපත් වෙන්න පුළුවන්. නමුත් මේ ආදී පින්කම් කරනකොට බුදුරජාණන් වහන්සේගේ නියමය මොකද්ද? හත් දවසක් ඉක්ම ගියහම බණක් කියලා දානයක් දෙන්න. ඒක හත් දවසින් හරි, අට දවසින් හරි, නව දවසින් හරි Tamanට පුළුවන් වෙලාවක හැබැයි හත් දවස අහු වෙන්න ඕනේ. මල්ලිකා දේවිය මරණයටපත් වෙලා දවස් 7ක් යනකම් දුගතියක ඉපදුනා. ඉන් පස්සේ තමයි පින් ගන්න පුළුවන් වෙන්නේ. එක භික්ෂූන් වහන්සේ නමක් අපවත් වෙලා හත් දවසක් යනකම් ඉනිකුණෙක් වෙලා ඉපදුන බව ධර්මයේ සඳහන් කරනවා. තමන් පාවිච්චි කරපු සිවුරට බොහෝසේ ඇලුම් කළා. ඒ නිසා ඒ සිවුරෙම තමයි ඉනිකුණෙක් වෙලා ඉපදෙන්නේ. උන්වහන්සේ අපවත් වුණාට පස්සේ භික්ෂූන් වහන්සේලා ඒ සිවුර සංඝයා අතර බෙදා ගන්න සාකච්ඡා කළා. නමුත් භාග්‍යතුන් වහන්සේ කරුණු දැක්වුවේ හත් දවසක් ඉක්ම යනතුරු සිවුර බෙදන්න එපා කියලා. එහෙම වුණොත් ඉනිකුණාට කේන්ති යන්න පුළුවන්. මගේ සිවුර මේ අය බෙදා ගන්නවා කියලා. ඉනිකුණා වෙලා නමුත් දේශෙත් උපදවන්නේ කවුරු පිළිබඳවද? මහා සංඝයා පිළිබඳව. ඒක ඉනිකුණාට ඊට වඩා ලොකු අනර්ථයක් කරන්න පුළුවන්. හත් දවසක් යනකොට එයා එතනින් තව තැනකට යනවා. එතෙක් සිවුර බෙදන්න එපා. එහෙනම් මේ මේ වාගේ කාරණා මේ හත් දවස කියන තැන හරියට පැහැදිලි කරලා තියෙනවා. ආන් ඒ හේතුව නිසායි මෙහෙම දේශනා කළේ කියලා. එතකොට පරදත්තු උපජීවික කියන තැනක ඉපදුනොත් විතරක් ආන් ඒ වාගේ අනුමෝදන් කරන කුසල් ලබන්න පුළුවන් බව සඳහන් කරනවා.